චූල සකුළුදායේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාසේ තේන කෝපන සමයේන සකුළුදායේ පරිම්බාජකෝ මෝර නිවාපේ පරිම්බාජකාරාමේ පටිවසති මහතියා පරිම්බාජක පරිසාය සද්ධින් අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරමාදාය රාජගහං පින්ඩාය පාවිසී අතකෝ භගවතෝ ඒත්තද හෝසි අතිප්පගෝ කෝථාව රාජගහං පින්ඩාය චරිතුම් යන්නෝනාහං යේන මෝහරනිවාපෝ පරිම්බාජකාරාමෝ යේන සකලුදායේ පරිම්බාජකෝ තේනුපසංඛමෙයන්ති අතකෝ භගවායේන මෝරනිවාකෝ පරිම්බාජකාරාමෝ තේනුපසංකමේ තේනකෝ පන සමයේන සකුළුදායේ පරිම්බාජකෝ මහතියා පරිම්බාජක පරිසාය සද්ධෙන් නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චා සද්ද මහා සද්දාය අනේක විහෙතං තිරච්ඡාන කතං සතෙන් තියා සෙය්‍යතේදං රාජකතං චෝරකතං මහාමත්ථ කතං සේනා කතං භය කතං යුද්ධ කතං අන්න කතං පාන කතං වත්ථ කතං යාන කතං සයන කතං මාලා කතං ගන්ධ කතං ඥාති කතං ගාම කතං නිගම කතං නගර කතං ජනපද කතං ඉත්තේ කතං පුරිස කතං සෝර කතං විසිකා කතං කුම්බට්ඨාන කතං පුබ්බපේත කතං නානත්ථ කතං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉති භවා භව කතං ඉති වා අද්දසාකෝ සකලුදායේ පරිම්බාජකෝ භගවන් සන්දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන සකං පරිසංසන්තපේසී අප්පසද්දා බොන්තෝ හොන්තෝ මා බොන්තෝ සද්දමකත්ත අයං සමනෝ ගෝතමෝ ආගච්ඡති අප්පසද්දකාමෝ කෝපනසෝ ආයස්මා අප්පසද්දස්ස වන්න වාදී අපේව නාම අප්පසද්දං පරිසංවේදිත්වා උපසංකමේ සම්බම් මඤ්ඤයාතේ අත කෝතේ පරිම්බාජකා තුන්හි අහේසුම් අතකෝ භගවා යේන සකුළුදායේ පරිම්බාජකෝ තේනුක සංකමේ අතකෝ සකුළුදායේ පරිම්බාජකෝ භගවන්තං ඒ සදවෝච ඒතුකෝ බන්තේ භගවා ස්වාගතං බන්තේ භගවතෝ චිරස්සං කෝ බන්තේ භගවා ඉමං පරියාය මකාසේ යදිදං ඉදාගමනාය නිසේදතු බන්තේ භගවා ඉදමාසනං පඤ්ඤත්තන්තේ නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ සකුලදායේපි කෝ පරිම්බාජකෝ අඤ්‍යතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නම් කෝ සකුළුදායින් පරිම්බාජකං භගවා ඒතදවෝච කායනොත්ථ උදායේ ඒතරහි කතාය සම්නිසින්නා කාච පනවෝ අන්තරා කතා විප්ප කතාති තිත්ථ තේසාබන්තේ කතා යාහයමයන් ඒතරහි කතාය සම්නිසින්නා නේසාභන්තේ කතා භගවතෝ දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය යදාහං බන්තේ ඉමං පරිසං අනුපසංකන්තෝ හෝමි අථායන් පරිසා අනේක විහෙතං තිරච්ඡාන කතං කතෙන්ති නිසින්නා හෝති යදාජකෝ අහං බන්තේ ඉමං පරිසං උපසංකන්තෝ හෝමි අතායන් පරිසාමමං යේව මුඛං උල්ලෝකෙන්ති නිසින්නා හෝති යං නෝ සමනෝ උදායේ ධම්මං වාසිස්සති තං නෝ සොස්සාමාති යදා පනබන්තේ භගවා ඉමං පරිසං උපසංකන්තෝ හෝති අත අහං චේව අයං ච පරිසා භගවතෝව මුඛං උල්ලෝකෙන්තෝ නිසින්නා හෝම යන්නෝ භගවා ධම්මං වාසිස්සති සංසොස්සාමාති තේන හුදායේ ධඤ්ඤේ වෙත්ත පටිභාතු යථාමං පටිභාසෙයාති පුරිමානි භන්තේ දිවසානේ පුරිමතරානේ සබ්බඤ්ඤෝ සබ්බදස්සාවේ අපරිශේෂං ඥාන දස්සනං පටිජානමානෝ චරතෝච මේ තිට්ඨතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දර්ශනං පච්චෝ පඨිතන්ති සෝමයා පුබ්බන්තං ආරබ්බ පඤ්ඤං කුට්ටෝ සමානෝ අඤ්ඤේ නඤ්ඤං පඨේ චරේ බහිද්ධා කතං අපනාමේසේ කෝපංච දෝසංච අපච්චයංච පාත්වා කාසේ තස්ස මයිහම් බන්තේ භගවන්තං ඒව ආරබ්බ තේතේ උදපාදේ අහෝ නෝන භගවා අහෝ නෝන සුගතෝ යෝ ඉමේ සම්ධම්මානං කුසලෝති කෝපනේසෝ උදායේ සම්බඤ්ඤෝ සම්බදස්සාවේ අපරිශේෂං ඥාන දස්සනං පරිජානමානෝ තරතෝච මේ තික්ඛතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චෝ පට්ඨිතන්ති යෝතයා පොබ්බන්තං ආරබ්බ පඤ්ඤං පුට්ඨෝ සමානෝ අඤ්ඤේන අඤ්ඤං පටිචාරේ බයිද්ධා කතං අපනාමේසේ කෝපංච දෝසංච අප්පච්චයංච පාස්වා කාශේති නිගණ්ඨෝ බන්තේනාත පුත්තෝති යෝකෝ උදායේ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරෙය්‍ය සේයති දම් ඒකම්පි ජාතින් ද්වේති ජාතියෝ පෙය්‍යාරම් ඉතේ සාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරෙය්‍ය සෝවාමං පුබ්බන්තං ආරම්භ පඤ්ඤං කොච්චෙය්‍ය සංසාහං පුබ්බන්තං ආරබ්බ පඤ්ඤං කොච්චේය සෝවාමේ පුබ්බන්තං ආරබ්බ පඤ්ඤස්ස වෙය්‍යා කරණේන චිත්තං ආරාදේය පස්සචාහං පුබ්බන්තං ආරබ්බ පඤ්ඤස්ස වෙය්‍යා කරණේන චිත්තං ආරාදේයම් යෝකෝ උදායේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සෙය්‍ය චවමානේ උපපජ්ජමානේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ තේයාලම් යථා කම්මෝපගේ සත්‍යේ පජානේයම් සෝවාමං අපරන්තං ආරබ්බ පඤ්ඤං පුච්චේය තංචාහං අපරන්තං ආරබ්බ පඤ්ඤං කොච්චේයම් සෝවාමේ අපරන්තං ආරබ්බ පඤ්ඤස්ස වේයාකරණේන චිත්තං ආරාදේය තස්ස චාහං අපරන්තං ආරබ්බ පඤ්ඤස්ස වේයාකරණේන චිත්තං ආරාදේයම් අපිචුදා ඒ තිත්තතෝ පුබ්බන්තෝ තිත්තසෝ අපරන්තෝ ධම්මන්තේ දේශෙස්සාමි ඉමස්මින් සතේ ඉදං හෝතේ ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසතේ ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති තී අහං හිබන්තේ යාවත කම්පිමේ ඉමිනා අත්ථභාවේන පච්චනුභූතං තම්පේ නප්පහෝමි සාඛාරම් සෞද්දේශං අනුස්සරිතුම් කුතෝ පනහං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරිස්සාමි සේයති දම් ඒකම්පි ජාතෙන් ද්වේපි ජාතියෝ පෙය්‍යාලම් ඉති සාඛාරං සෞද්දේශං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරාමි සේයථාපි භගවාන් අහං හිබන්තේ ඒතරහි පංසෝ පිසාච කම්පේන පස්සාමේ කුතෝ පනාහං දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සෙස්සාමේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ තේයාලම් යතා කම්මෝපගේ සත්‍යේ පජානිස්සාමේ සේයතාවේ භගවා යම් පනමං බන්තේ භගවා ඒවමාහ අපේච්චුදායේ තිට්ඨතෝ පුබ්බන්තෝ තිට්ඨතෝ අපරන්තෝ ධම්මන්තේ දේශිස්සාමි ඉමස්මින් සතේ ඉදං හෝති ඉමස් උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසතේ ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති තී පංච පනමේ බිහියෝ සෝමත්තාය නපක්ඛායතේ අප්පේවනාමාහං බන්තේ සකේ ආචාර්යකේ භගවතෝ චිත්තං ආරාධේයං පඤ්ඤස්ස වෙය්‍යාකරණේනාති කින්ති මනතේ උදායේ සකේ ආචාර්යකේ හෝති තේ අම්හාකං බන්තේ සකේ ආචාර්යකේ එවං හෝති අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝ තේ යම් පනතේ ඒසං උදායේ සකේ ආචාරියකේ එවං හෝති අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝති කතමෝසෝ පරමෝ වන්නෝති යස්මා බන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්ති සෝ පරමෝ වන්නෝති පතමෝ පනසෝ උදායේ වන්නෝ යස්මා වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරේතරෝ වා පනේතතරෝ වා නත්තේති යස්මා බන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරේතරෝ වා පනේතතරෝ වා නත්තේ සෝ පරමෝ වන්නෝති දීඝාපිකෝතේ ඒසා උදායේ පරේය යස්මා බන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්ති සෝ පරමෝ වන්නෝ තීවදේසේ තංච වන්නං නපඤ්ඤාතේසේ සේයථාපි උදායේ පුරිසෝ එවං වදෙය්‍ය අහං යා ඉමස්මින් ජනපදේ ජනපද කල්යාණේ තං ඉච්ඡාමි තං කාමේමි තී තමේනම් ඒවං වදෙය්‍යොම් අම්බහෝ පුරිස යන්ත්වං ජනපද කල්යාණින් ඉච්ඡසේ කාමේසේ ජානාසි ත්වං ජනපද කල්යාණින් කත්තේ වා බ්‍රාහ්මණී වා වෙස්සී වා සුද්ධී වාති ඉතේ පොට්ඨෝ නොති වදෙය්‍ය තමේනං ඒවං වදෙය්‍යොම් අම්බෝ පුරිස යන්ත්වං ජනපද කල්යාණෙන් එච්ඡසේ කාමේසේ ඥානාසේ ත්වං ජනපද කල්යාණෙන් එවං නාමා එවං ගොත්තා ඉතිවාති පේයාලම් දීඝාවා රස්සාවා මජ්ක්‍ධිමාවාතේ පේයාලම් කාලීවා සාමාවා මංගුරච්ඡ දේවාති පේයාලම් අමකස්මින් ගාමේවා නිගමේවා නගරේවා තේ ඉතේ පොට්ඨෝ නොති වදෙය්‍ය තමේනම් එවං වදෙය්‍යොං අම්බෝ පුරිස යන් ත්වං නජානාසේ නපස්සසේ තං ත්වං කිච්ඡසේ කාමේසීති ඉති පුට්ඨෝ ආමාති වදෙය්‍ය තං කිං මඤ්ඤසි උදායේ නනු එවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහෙරකං භාසිතං සම්පජ්ජති තී අද්ධාකෝ බන්තේ එවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහෙරකං භාසිතං සම්පජ්ජති තී එවමෙව කෝ උදායේ යස්මා බන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්ථේ සෝ පරමෝ වන්නෝ තේ වදේසීත් තංච වන්නං න පඤ්ඤාපේසීති සේයතාපි බන්තේ මනිවේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසති ච තපති ච විරෝචති ච ඒවන් වන්නෝ අත්තා හෝති අරෝගෝ පරම්මරණාති තංකින් මඤ්ඤසේ උදායේ මනේ වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්කිතෝ භාසති ච තපති ච විරෝචති ච යෝ වා රත්ථන්දකාර තිමිසායන් කිමි කජ්ජෝපනකෝ ඉමේසං උබින්නම් වන්නානම් කතමෝ වන්නෝ අබික්ඛන්තතරෝච පනේතතරෝචාති යුවායම් බන්තේ රත්සන්දකාරති විසායන් කිමේ කජ්ජෝපනකෝ අයං ඉමේසං උබින්නම් වන්නානං අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති තං කිං මඤ්ඤසි උදායේ යෝ වා රත්සන්දකාරති විසායන් කිමේ කජ්ජෝපනකෝ යෝ වා රත්සන්දකාරති විසායන් තේලප්පදීපෝ ඉමේසං උබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබෙක්ඛන්තතරෝච පනේත තරෝචාති යවායන් බන්තේ රත්ඛණ්ඩ කාරතිමිසායන් තේලප්පදීපෝ අයං ඉමේසං උබෙන්නං වන්නානං අබෙක්ඛන්තතරෝච පනේත තරෝචාති තං කිං මඤ්ඤසේ උදායේ යෝවා රත්ඛණ්ඩකාර තිමිසායන් තේලප්පදීපෝ යෝ වාරස්සන්දකාර තිමිසායම් මහා අග්ගික්ඛන්தோ ඉමේසං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබෙක්ඛන්ත තරෝච පනේත තරෝචාති යෝයන් බන්තේ රත්තන්දකාර තිමිසායම් මහා අග්ගික්ඛන්தோ අයං ඉමේසං ඔබෙන්නං වන්නානං අබෙක්ඛන්ත තරෝච පනේත තරෝචාති සංඛින් මඤ්ඤසේ උදායේ යෝ වා රත්සන්ධකාරතිමසායම් මහා අග්ගේඛන්‍தோ යාවා රත්ත්‍යා පච්චෝස සමයං විද්ධේ විගත වලාහකේ දේවේ ඕසදේ තාරකාන් ඉමේසං ඔබෙන්නං වන්නානං කතමෝ වන්නෝ අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති යායන් බන්තේ රත්ත්‍යා පච්චෝස සමයන් විද්ධේ විගත වලාහකේ දේවේ ඕසදී තාරකාම් අයං ඉමේසං ඔබෙන්නං වන්නානං අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති තං කිං මඤ්ඤසේ උදායේ යාවාරක්ඛියා පච්චෝස සමයං විද්දේ විගතවලාහකේ දේවේ ඕසදී තාරකාං යෝවත් තයහුපෝෂතේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඩ රත්ත සමයං ඡන්தோ ඉමේසං ඔබින්නම් වන්නානම් කතමෝ වන්නෝ අබෙක්ඛන්තතරෝච පනීතතරෝචාති යෝයන් භන්තේ තදෝපෝසතේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඩ රත්ත සමයං ඡන්தோ අයං ඉමේසං ඔබෙන්නං වන්නානං අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති තංකින් මඤ්ඤසේ උදායේ යෝවත් තදුපෝසතේ පන්නරසේ විද්දේ දිගතවලාහකේ දේවේ අබිදෝ අඩ්ඩරත්ථ සමයං සම්දෝ යෝ වාවස්සානං පච්චිමේ මාසේ සරද සමයේ විද්දේ විගත වලාහකේ දේවේ අබිදෝ මජ්ජන්තිකං සමයං සූර්යෝ ඉමේසං උබින්නම් වන්නානං කතමෝච වන්නෝ අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති යායන් භන්තේ වස්සානං පච්චිමේ මාසේ සරද සමයේ විද්දේ විගත වලාහකේ දේවේ අබිදෝ මජ්ජන්තිකං සමයම් සූර්යෝ අයං ඉමේසං ඔබෙන්නං වන්නානං අබෙක්ඛන්තතරෝච පනේතතරෝචාති අතෝ කෝතේ උදායි බහෝහි බහුතරා දේවායේ ඉමේසං චන්දිම සූර්යානං ආභාත් නානොබන්තේ යාහං පජානාමි අතජ පනාහං නවදාමි යස්මා වන්නෝ අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝ වා පනේතතරෝ වා නත්තේති අතජ පන ස්වං උදායේ යායන් වන්නෝ කිමිනා කජ්ජෝ පනකේන හේනතරෝච පතේ කිත්ථතරෝච සෝ පරමෝ වන්නෝති වදේසේත්තං ච වන්නං පඤ්ඤාපේසේති අච්චිදං භගවා කතං අච්චිදං සුගතෝ කතන්ති කිම් පනතුං උදායේ එවං වදේසේ අච්චිදං භගවා කතං අච්චිදං සුගතෝ කතන්ති අම්හා සම්බන්තේ සකේ ආචාර්යකේ එවං හෝති අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝති තේමයන් බන්තේ භගවතා සකේ ආචාර්යකේ සමනුයුංජිය මානා සමනුගාහිය මානා සමනුභාසිය මානා රිත්තා තොච්ඡා අපරද්ධාති කිං පනුදායේ අත්ථේ ඒකාන්ත සුඛෝ ලෝකෝ අත්තේ ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති අම්මාකන් බන්තේ සකේ ආචාර්යකේ එවං හෝති අත්තේ ඒකාන්ත සුඛෝ ලෝකෝ අත්ති ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති කතමාපනසා උදායේ ආකාරවතේ පටිපදා ඒකංස සුකස්ස ලෝකස්ස සච්චි කිරියායාති ඉද භන්සේ ඒකච්චෝ පානාති පාසම් පහාය පානාති පාසා පටිවිරතෝ හෝති අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරං පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පහාය මුසාවාදා පටිවිරතෝ හෝති අඤ්‍යතරං වාපන තපෝ ගුණං සමාදාය වත්තති අයං කෝසා බන්තේ ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියායාති තං කිං මඤ්ඤසි උදායේ යස්මින් සමේ පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති ඒකාන්ත සුඛේවත් තස්මින් සමේ අත්තා හෝති සුඛ දුක්ඛේවාති සුඛ දුක්ඛේ බන්තේ සංකින් මඤ්ඤසේ උදායේ යස්මින් සමේ අදින්නා දානං පහාය අදින්නා දානා පටිවිරතෝ හෝති ඒකන්ත සුඛේවා තස්මින් සමේ අත්තා හෝති සුඛ දුක්ඛේවාති සුඛ දුක්ඛේ බන්තේ සංකින් මඤ්ඤසි උදායේ යස්මින් සමේ කාමේසෝ මිච්ඡාචාරං පහාය කාමේසෝ මිච්ඡාචාරා පටිවිරතෝ හෝති ඒකාන්ත සුඛේවා තස්මින් සමේ අත්තා හෝති සුඛ දුක්ඛේවාති සුඛ දුක්ඛී බන්තේ තංකින් මඤ්ඤ සිවදායේ යස්මින් සමේ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති ඒකාන්ත සුඛේවා තස්මින් සමේ අත්තා හෝති සුඛ දුක්ඛේ වාති සුඛ දුක්ඛේ බන්තේ තංකින් මඤ්ඤසි උදායේ යස්මින් සමේ අඤ්ඤතරං තපෝ ගුණං සමාදාය වත්තති ඒකාන්ත සුඛේ වා තස්මින් සමේ අත්තා හෝති සුඛ දුක්ඛේ වාති සුඛ දුක්ඛේ බන්තේ සම්පින් මඤ්ඤසේ උදායේ අපිනකෝ වෝකින්න සුඛ දුක්ඛා පටිපදා ආගම්ම ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියා හෝති තී අච්චිදං භගවා කතං අච්චිදං සුගතෝ කතන්ති කිම් පනසං උදායේ එවං වදේසේ අච්චිදං භගවා කතං අච්චිදං සුගතෝ කතන්ති අම්මා කන්බන්තේ සකේ ආචාරියකේ එවං හෝති අත්ථි ඒකාන්ත සුඛෝ ලෝකෝ අත්ථි ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියායාති තේමයන් බන්තේ භගවතා සකේ ආචාරියකේ සමනයොඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධාති කිම්පන බන්තේ අත්ථි ඒකාන්ත සුඛෝ ලෝකෝ අත්ථි ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියායාති අත්ථිකෝ උදායි ඒකාන්ත සුඛෝ ලෝකෝ අත්ථි ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියායාති කතමා පනසා බන්තේ ආකාරවතී පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්ච කිරියායාති ඉදෝදායේ බෙක්ඛෝ විවිච්ඡේව කාමේහි පේයාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං වෝපසමා පේයාලං ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති අයං කෝසා උදායේ ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්ඡේ කිරියායාති නකෝසා භන්තේ ආකාරවතේ පටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්ඡේ කිරියාය සච්චිකතෝ හිස්ස බන්තේ එත්තාවතා ඒකාන්ත සුඛෝ ලෝකෝ හෝති තී නක්වාස්ස උදායේ එත්තාවතා ඒකාන්ත සුඛෝ ලෝකෝ සච්චේකතෝ හෝති ආකාරවතීත්වේව සාපටිපදා ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියායාති එවං වොත්තේ සකුරුදායස්ස පරිබ්බාජකස්ස පරිසා උන්නාදිනේ උච්චා සද්දා මහා සද්දා අහෝසී එත්තමයන් අනස්සාම සාචරියකා එත්තමයන් පනස්සාම සාචරියකා නමයන් ඊතෝ බියෝ උත්තරිතරං පජානාමාති අතකෝ සකෘදායේ පරිම්බාජකෝ තේ පරිම්බාජකේ අප්පසද්දේ කତ୍වා භගවන්තං ඒතදවෝච කිත්තාවතා පනස්ස බන්තේ ඒකාන්ත සුඛෝ ලෝකෝ සච්ඡේ කතෝ හෝති තී ඉදෝදායේ බික්ඛෝ සුඛස්සච පහනා පේයාලං චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති යාවතා දේවතා ඒකාන්ත සුඛං ලෝකං උපපන්නාත්ථාහි දේවතාහි සද්ධින් සම්තිඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති එත්තාවතා ක්වාස්ස උදායේ ඒකාන්ත සුඛෝ ලෝකෝ සච්චේ කතෝ හෝති තී ඒතස්සනෝන බන්තේ ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියා හේතු බික්ඛෝ භගවති බ්‍රහ්මචරියං කරන්ති තී නකෝ උදායේ ඒතස්ස ඒකාන්ත සුඛස්ස ලෝකස්ස සච්චේ කිරියා හේතු බික්ඛෝමයේ බ්‍රහ්මචරියං සරන්ති අත්තිකෝ උදායි අඤ්ඤේච ධම්මා උත්තරිතරාච පනේතතරාච යේසං සච්ච කිරියා හේතෝ බික්ඛෝ මයි බ්‍රහ්මචරියං සරන්තේති කතමේ පනසේ බන්තේ ධම්මා උත්තරිතරාච පනේතතරාච යේසං සච්ච කිරියා හේතෝ දෙක්ඛෝ භගවතේ බ්‍රහ්මචර්යං කරන්තේ තේ ඉදෝදායි තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා තේයාලම් සෝයිමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේහි පේයාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති අයම්ති කෝ උදායේ ධම්මෝ උත්තරිතරෝච පනේතතරෝච යස්ස සච්ච කිරියා හේතෝ බික්ඛෝමයි බ්‍රහ්මචරියං සරන්ති පුනච පරං උදායේ දෙක්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා පේයාලම් ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති අයන්තිකෝ උදායේ ධම්මෝ උත්තරිතරෝච පනේතතරෝච යස්ස සච්චි කිරියා හේතෝ බික්ඛෝමයි බ්‍රහ්මචරියං චරන්තේ සෝ එවං සමාහිතේ චitte පරිසොද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු බොහෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනෙන්නාමේති සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පෙය්‍යාලම් ඉතිසාකාරං සෞද්දේශං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති අයම්පි කෝ උදායේ ධම්මෝ උත්තරිතරෝච පනේතතරෝච යස්ස සච්ච කිරියා හේතෝ බික්ඛෝමයි බ්‍රහ්මචර්යං තරන්ති සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදෝ බොහෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං සුතූපපාත ඥානාය චිත්තං අබිනින්හාමේති සෝදිද්දේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සති තවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ තේයාලම් යතා කම්මෝපගේ සත්‍යේ පජානාති අයං පිකෝ උදායේ ධම්මෝ උත්තරිතරෝච පනේතතරෝච යස්ස සච්ච කිරියා හේතෝ බික්ඛෝමයි බ්‍රහ්මචරියං චරන්ති සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කහ ඥානාය චිත්තං අබිනින්නාමේති සෝයිදං දුක්ඛං තේ යතහ බොහතං පජානාති අයං දුක්ඛ සමුදයෝති පේයාලං අයං දුක්ඛ නිරෝධෝති පේයාලං අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහ බොහතං පජානාති ඉමේ ආසවාතේ යථා භූතං පජානාති අයං ආසව සමුදයෝති පේයාලම් අයං ආසව නිරෝධෝති පේයාලම් අයං ආසව නිරෝධ ගාමිනේ පටිපදාති යථා භූතං පජානාති තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපේ චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපේ චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති තේනාජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාකරං ඉත්තස්සායාතේ පජානාතේ අයං කෝ උදායේ ධම්මෝ උත්තරිතරෝච පනේතතරෝච යස්ස සච්ච කිරියා හේතෝ භික්ඛූමයි බ්‍රහ්මචර්යං තරන්ති ඉමේ කෝ උදායේ ධම්මා උත්තරිතරාච පනේතතරාච යේ සංසච්ච කිරියා හේතු භික්ඛූමයි බ්‍රහ්මචර්යං චරන්ති තී එවං වොත්තේ සකලෝදායේ පරිම්බාජකෝ භගවන්තං ඒ සදවෝච අබෙක්ඛන්තං භන්තේ අබෙක්ඛන්තං භන්තේ සේයතාපි භන්සේ නික්කොජ්ජිතං වා උක්කොජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මෝල් හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝ සන්ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛෙන්තේති ඒවමේවං භගවතා අනේක පරයායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච ලබේයාහං බන්තේ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං ලබේයං උපසම්පදන්ති එවං උත්තේ සකුලදායස්ස පරිම්බාජකස්ස පරිසා සකුලදායෙන් පරිම්බාජකං ඒ සදවෝච මා භවං උදායේ සමනේ ගෝතමේ බ්‍රහ්මචර්යං චරේ මා භවං උදායේ ආචාරියෝ හොත්වා අන්තේ වාසේ වාසං වශයෙන් සේයතා විනාම උදකමණිකෝ හොත්වා උදංචනිකෝ අස්ස එවං සම්පද මිදං බෝතෝ උදායිස්ස භවිස්සති මා භවං උදායේ සමනේ ගෝතමේ බ්‍රහ්මචර්යං චරේ මා භවං උදායේ ආචාරියෝ හොත්වා අන්තේ වාසී වාසං වසීති ඉති හිදං සකුරුදායස්ස පරිම්බාජකස්ස පරිසා සකුරුදායින් පරිම්බාජකං අන්තරාය මකාසේ භගවතේ බ්‍රහ්මචරියේති චූල සකුරුදායේ සොත්තං නවමං